ඉන්නවා කවුරුත් සාදානවා. සම්මත සම්මතනාත්ම පිළිබඳව කියනවා කාරණේ සරල ධම්මදේශනා පිළිපදින ධර්ම බලාපොරොත්තු වෙන ධම්මදේශනා ආලය යන පිළිපදින මේකට සවදා පොඩවසුදී නිවන් ලබා ගැනීම සඳහා එන ධර්ම දේශනාවේ ප්‍රතිලේ දෙනවා ඇති එක්ෂේමයේ වූ කර්ම දහසක් පෙරදරි කරන යකම දේශනාවට සත්‍යයි බෞද්ධ සංස්කෘතිය බලාපොරොත්තු වන ලබන නිවන අවබෝධ කර ගැනීම තමයි මේ පංචස්කන්ධ ලෝක ධර්මයේ ධර්මයන් තුළ පවතිනාව ආත්මීය සංකල්පනා සම්පූර්ණ වූවත් කරනවා අනාත්ම සංයාව ප්‍රමාණය පිටකර පිටකරගත යුතුයි අනාත්ම සංයාව පිටකර ගැනීම පමණයි සත්‍යය අනාත්ම ලක්ෂණය භාවනා කරන අධ්‍යක්ෂණය පමණයි එනකොට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා අදහයෙන් සෝවාන් වන්නේ සනාතන ලක්ෂණය අවබෝධ වෙන්නේ මුස්ලිම් වශයෙන් රහත් වන්නේ සෝවාන් ලක්ෂණය අධ්‍යයනය කරනවා. එනිසා මේ අනාගත ලක්ෂණය අවබෝධ කර ගැනීමට හේතු වන ආකාර අතුරින් මේට සමමත් සරලවයෙන් කරුණ දැක්වීමට උපකාර වන ආකාරයේ නාම වූ පරමන කරමින් ඒ අනාගත ලක්ෂණය මත කරගත හැකි ආකාරය පිළිබඳව කරුණ ඉදිරිපත් කිරීමටයි මා සඳහන් කරන්නේ. සාමාන්‍ය මනස ලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන් ආකාර රාශියක් තියෙනවා. පංචස්කන්ධ සංයෝගයෙන් දැක්කලා අනාත්ම ලක්ෂණයක් දකින්නට පුළුවන්. ආයතන හයක් වශයෙන් දැක්කලා ඒවා කියන්නේ ධාතු හයක් වශයෙන් දැක්කලා ඒ සංආයතන 12ක් වශයෙන් එහෙමත් නැත්නම් ධාතු 18ක් වශයෙන් නැත්නම් පස්ස ආයතන හයක් වශයෙන් ඒක බල ධර්මතාව වශයෙන් පටිච්චසමුප්පාද පටිච්චසමුප්පාද ධර්මතාව වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දෙකම මානි විවිධ ආකාර දෙනවා මේ අනාත්ම ලක්ෂණය මත කරගත හැකි. ඒකනදී ප්‍රඥාවේ මට්ටමට මට්ටම මත මේ අවබෝධ කරගත හැකි ආකාරයේ සඳහා පවතින. නාම රූප වශයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් අත්දැකලා ඒ ආඥාවක් නැති බව තේරුම් ගන්නට සමතේ වෙනවා කියන කොට වාගේ තේරුම් ගන්නට පුළුවන් කාරණාවක් ඒක නිසා මේ සම්දනාත්ම තේරුම් ගැනීමට හැකියන ආකාරයේ නාම රූපාරෝපණය කරමින් අනාත්ම ලක්ෂණය අපකරගත හැකි කිසියම් කියන කරුණ අපි මේ ඇත්තනාමයට අදාළ කරමු. සමහර ලෝක සංඥාමේ හදසාපිතාවල මෙහි සත්‍යයේ සිදුනායේ මම කියලා කෙනෙක් සිටින අය, මගේ කියලා කෙනෙක් සිටින අය, නැත්නම් මේ ක්‍රියාවක් සිටින අය, පුරුෂයෙක් සිටින අය, ජීවියෙක් සිටින අය ආදී ජීවිතේ වැඩි සංකල්පනාවල ගැන ආත්ම දෘෂ්ටිය පිහිටවයි මේ ආත්ම දෘෂ්ටිය කියන්නේ පංචස්කන්ධ ධර්මයන් නැත්නම් නාම රූප ධර්ම ඔබසාපිත මමයේ මමයේ මගේ ආත්මය කියලා හිතාගෙන සිටින සිටීම. එතකොට සවස්යෙන් මේ ශරීරයේ ගත්තොත් මේ ශරීරයේ වෙනම ධර්මයක් සිත කියන එක තවත් ධර්මයක්. මේ සිත සහ කය කියන දෙකේ එකතුවට තමයි අපි මම කියන්නේ මගේ කියලා. හිත සමන කියන ලෝකයක් තියෙනවා, කය සමන කියන ලෝකයක් තියෙනවා. ඒක ගැන අවධානය යොමු කරලා මම දේශනා දෙකක් කියන්න බලාපොරොත්තු වෙනවා. හරියට අපි හිතමුකෝ මේ යම් කෙනෙක් වාහනයක නේද ගමන් කරනවා නම් වාහනේ ඉඳගෙන පුද්ගලයා නිසා වාහනේ යනවා. ඒ වගේම ඒ එළවන පුද්ගලයා යන්නේ වාහනේ නිසා. එකිනෙකාට උපකාර වන ඒ ක්‍රියාදාම දෙක ක්‍රියාත්මක වන්නේ. එලෙසම තමයි ක්‍රියාත්මකව ශරීරයම ක්‍රියාත්මකව මනසක් ක්‍රියාත්මක වන විට ඇති වෙන ශක්තිය මනස නිසා කයේ පැවැත්මයි කය නිසා මනසේ පැවැත්මක් පවතින ක්‍රියාත්මකයි මනසේ ශක්තිය එතකොට සාමාන්‍යයෙන් ඉන්දියාවට පස්සෙ නැත්නම් දෙන්නට කලාවුවාම ශක්තියට පස්සෙ නැත්නම් පස්සෙ එනකොට කල්පනා කරනකොට මේ විදිහට එකක් නෑ නේද? ඒක සම්පූර්ණයෙන්ම මෙතනින් පස්සෙන් කෙනෙක් දෙන්නේ. ඒක අර ජීවිතේ නිරෝධයේ දිගින් දිගට පවත්වාගෙන උපකාර වෙන බවන් සුත්තනම් කරව පවතින මේ නිසා ඒක දිගින් නම් රූපයේ උපකාර වෙන රූපයේ නාමයේ උපකාර වෙන අන්‍යෝන්‍ය වශයෙන් එකම කාමයේ උපකාර දෙක ලැබෙන ඒ නාම රූප ධර්මතාවය පවතිනවා. එතකොට මේ තත්ත්වය හරියට අවබෝධ කරගන්නට බැරි නිසා නාමරූප ධර්මතා දෙකම එකට අරගෙන කතා කරන්නට සිතන විට මේ මනස සිතනාය මගේ කියලා දෙයක් කියනවා ආත්මයක් කියනවා කියන වැරදි දෘෂ්ටිය ඇතිවෙනවා. ඒකත් රූපස්කන්ධය කියන එක වෙනම ධර්මයක්. සිත කියන එක තවත් ධර්මයක් කියලා කණුවෙන්න තේරෙනවා. එතන මේ සිත කියලා අපි කියනවාට මේ කියන විවිධ කොටස් එතකොට ඒ සිිතේ තමයි සිිතේ තමයි අපි වේදනාවක් අත්දකින්නේ. ආයත වේදනාව සත්‍යාවක් දකින්නකොට අය අසුරු කරගෙන ඒ වේදනාවක් වෙනස්කරනවා. සාර්ථක වේදනාවක් කියන්නේ සමතේ වේදනාවක් අත්දකින්න සිිතේ මානසික වේදනාවක් අත්දකින්නවා. මේ වේදනාව කියන්නේ සැප දුක් නැදහක් කියන ඕනම වේදනාවකට කියන පොළොවක්. ඒ සිිතේ තියෙන කොටසක් තමයි මේ වේදනාව කියන්නේ. කියන්නේ වේදනාව විඳින්නේ අපේ සිතේ ක්‍රියාත්මක වීම නිසා. ඒ වගේම අපි නොයෙක් දේවල් හඳුනා ගන්නවා. ඇහැට පෙනෙන කෝස් හඳුනා ගන්නවා, භෝක සංඥා කියලා කියන්නේ. කනට හෙන ශබ්ද හඳුනා ගන්නවා, ශබ්ද සංඥා. නාසයට මම ගඳ සුවඳ ගන්නවා ගඳ සංඥා දිවට දැනෙන සංසාරන ගන්නවා ඒක කියන්නේ රස සංඥා කියන ඒ වගේම කායට දැනෙන මේ දේ සංසාරන ගන්නවා ඒකට කියනවා දෙවිතරමත් මම තේරුම් මතක තබා ගන්න අපහසුතාවයක් තියෙනවා පොත්සබ්බ සංඥා කියන්නේ ඒකට කියන්නේ මනසට දැනෙන විවිධ දේවල් හඳුනා ගන්නවා ඒකට කියන්නේ ධම්ම සංඥා කියලා ධර්ම කියන්නේ අපි මේ ධර්ම දේශනා කරනවා කියන දැන කියන ධර්මයේ වාග් වචන කියන්නේ සිතට හමුවන සියලුම ධර්ම කාරණා ධර්ම කියන වචනය ඒකදී ගන්න. ඒකට අපි හඳුනා ගන්නා විවිධ දේවල්. විවිධාකාරයෙන් හඳුනා හැදෙන්නේ ප්‍රත්‍යක්ෂාමනික වස්තුනයි කියලා හඳුනාගන්න සංකල්පය කියලා නැත්නම් මොකයි මාතයි මේ විවිධාකාරයෙන් ආකාරයෙන් හඳුනා ගැනීම හොඳ කෙනෙක් ආරක්ෂිතම විවිධාකාරයෙන් හඳුනා ගැනීම කියනවා. ඒ වගේම කනතන සංඥාම නාසයෙන් ගන්න සුවඳක් විවිධ විවිධ ආකාරයෙන් හඳුනා ගන්න. ජීවිත දැනෙන දාස්කාරයෙන් සිස්තර සම්බෝධ රස පහසාසාදී විවිධ ආකාරයෙන් හඳුනා ගන්න. ඒ විදිහට රස කන නාසය නිර ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ඇසට රූප කන ශබ්ද ආදී වශයෙන් යනුවෙන් සම්මනාස්වස්ය ඒවා හඳුනා ගැනීම කියන මේ හඳුනා ගැනීම පෞද්ගලික සිිත තුළ සිතෙන් තමයි අපි හඳුනාගන්නේ ඒක කියන්නේ සංඥා කියලා. මේ හඳුනා ගැනීම රාශියක් තියෙනවා මුළු ජීවිත කාලයක් බැලුවොත් කියන වචන වලින් ඉලක්කම් වලින් දක්වන්න බැරි ප්‍රමාණය අපි හඳුනාගෙන තියෙනවා යම් මහා ගොඩක් නිසා සංඥා සංඥා කියන කතා කරා. එතකොට සිතකනේ ජීවිත සිතනවා කියන සම්මහාර කුසල පාක්ෂික සිදුවීම් කරන සමහරට අපසල පාක්ෂික සිදුවීම් කරන සමහර අවස්ථාවලදී ප්‍රසන්නස්ස දෙකටම හයක් නොවන සිටින දෙස්තනාවක් සාකච්ඡා එතකොට ඒ කුසල් සිටින සිටිනට සම්බන්ධවක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා සමහරට කර්මනාව මෛත්‍රිය සිටිනවා කියනවා ප්‍රඥාව වෙනකොට ඒ සිටිනවා කියනවා ඒ වගේම අපසල් පාක්ෂික වශයෙන් ගන්නකොට ලෝකයේ දේශේ ඉස්සාව කොහොමද මානවදී විවිධ අපසල් සිටිනේ ඇති මේ සිටිනේ ඔක්කොම චිත්ත සංස්කාර කියන වචනේ දැක්වෙන වචනේ හඳුන්වන ලබන්නේ මේ චිත්ත සංස්කාර ධර්ම සංයයය මේ පාපන චිත්තවලයි ක්‍රියාත්මක වන එක සිටේ කියන තවත් එක් කොටසක්. ඊළඟට මේ සිටේ වෙන සිටින් තමයි අපි ගැනීමක් ඇතිවන්නේ. ඇහැට රූපයක් දැක්කාට පස්සේ ඒ රූපයේ දැකීම පිළිබඳ දැනීමක් පහළ වෙනවා. ඒකට අපි කියන පොත්පත් වල දක්වන්නේ බුදුහාමුදුරේ දේශනා කරන සංස්කෘතිය විඥාන විඥාන කියන්නේ දැනගන්න කරන දැනීමක් ඇති කර දෙනවා කියන අර්ථයෙන් ඒ වචනේ පාවිච්චි කරනවා. එතකොට ඇහැට දැනෙන බෝ ඇහැට ලෝකයක් වෙනාට පස්සේ මේ රූපේ පිළිබඳ දැනීමක් ඇති වීමට හේතු කාරණා සියල්ලම තියෙන විතර අපට ඒ රූපේ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. අනක සබ්ජෙක්ට් එකක් නම් පස්සෙන් දැනීම පහළ වෙනවා. ඒකට කියන්නේ සෝත වෙනවා. නාසයේට ගලසෙන් දැනීමට පස්සේ උදාහරණ විඥානය නැමැති දැනීම පහළ වෙනවා. ඒකට හස්තයක් ගැනමාන පස්සේ කිව්වා විඥානය ඒ වගේම සයත් යම් කිසි දෙයක් ස්පර්ශ වන පස්සේ ආය විඥානය එලෙසින්ම මනසට විවිධ දේවල් අරමුණු වුණාට පස්සේ මනෝ විඥාන කියන ඒවා පහළ වෙනවා. එතකොට මේ විඥාන ස්කන්ධය පිටතට කියන දෙයක්. ඒකේ නාම රූප කතාවේදී මේ නාම කියන්නේ සෝක ධර්මයන්නේ අරෝපී ධර්මයන්. එහි ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තියෙනවා. මොකද වේදනාව සිත පිළිබඳ ධර්මයන්. සංඥාව සිත පිළිබඳ ධර්මයන්. සංස්කාර සිත සංස්කාර සිත පිළිබඳ ධර්මයන්. මෙතන චිත්ත සංස්කාර කියන වචනේ විශේෂයෙන්ම ගන්න තෝරන සංස්කාර කියන වචනේ පොඩි එකක්. හේතියක් හටගත් ඕනෑම දෙයකට සංස්කාර කියන වචනේ කියන්නේ. රූපයක් සංස්කාරය. ඒක නිසා මෙතන සිත් සංස්කාර කියන වචනේ යොදන්න ඕනේ. මොකද සිත් තුළ පහළවන සිතේ ධර්ම කායික ධර්ම කියන එකයි සිත් සංස්කාර කියන එක සාමාන්‍ය අර්ථය. එතකොට විඥාන මේ සිවන් නම් සිතේ ක්‍රියාත්මක වන ධර්මතාවයන් සිත කියවම ලොක්කෝන් දේවල් මේ සම්බන්ධ කරගන්නවා. මාර්ගය විස්තර කරන සමහර අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ වචන පහකින් මේක විස්තර කරලා තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා සම්පිතාර කියනවා කියනවා. මෙතන කියන්නේ සර කරුණ හතරමයි ඒ කරුණ හතර දැක්වීම සඳහා වෙනත් වචන පහක් විස්තර කරලා තියෙනවා. වේදනා සංඥා කියන එක කලින් කියපු වේදනා සංඥා කියන කොටස් දෙකේමයි තියෙන දෙයක් නෙවෙයි. එතකොට සංඥා සංකේතන සංඥා චේතන මනසිකාර චේතනා සහ මනසිකාර චේතනාව කියන එක නෑ දාන්නම මනසිකාර කියන්නේ මෙන්න කියන්නේ මේ දෙකම සංස්කාර රහිත සංස්කාර දෙකයි ආරම්භ තමයි කෝකෙන් අපි නැස්සක් කියලා ඒ පස්සේ යන්නේ විඥාන සංකේතය. එතකොට එතන කියන්නේ සංවේදනා සංඥා සංකාර යන කියන කොටස් හතරමයි පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන වචනවලින් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒවන සිිතේ ඡේදෝත්ය අපි තේරුම් ගන්න ඕන නාමස්කන්ධය තේරුම් ගන්නට යන විට. සිිතේ ස්වરૂපය සමාන සිිතේ ඇතිවීමේ හේතු තියෙනවා. ඒක නැතුණාට පස්සේ සිත පහළ වෙනවා. ඒක පළමුවෙන්ම තේරුම් ගන්න විඥානය කියන ආකාරය. දැන් නැහැට රූපයක් දැක්කාට පස්සේ චක්ඛුඥානය පහළ වෙනවා කියලා කියනවා. ඒකට දක්ෂිනානේ අපට ඕන විදිහට ඇතිවෙන එකක් නෙවෙයි. අපිට ඕන විදිහට ඇති කරගත හැකි දෙයක් නෙවෙයි. අපට ඕන විදිහට නැති නොකරගෙන ඉන්නට පුළුවන් දෙයක් නෙවෙයි. හේතුන් කියනකොට හේතුන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඵල ධර්මයක් වශයෙන් විඥානය පහළවනවා. දැන් අපි හිතමු අම්මන්ද දමනන්දට කාලා අපි අක්කුලියක් ගන්නවා සබ්ජයක් ඇති කරනවා. මම්මන්ද දමනන්දට දෙකට දෙකිනේ නිසා සබ්ජයේ මේකත් ඒක සම්පේ කරමින් ඒක ප්‍රතිඵලයක්. අද්දේකට ගැටීම හේතුව. ඒ හේතුව නිසා හටගත් දේ තමයි ඒ අත්පුඩිය නැත්නම් ශබ්දය. එතකොට මේ ශබ්දය මම කියන්නද කියනකොට බෑ. මේ ශබ්දය මගේ කියන්නද කියනකොට බෑ. මේ ශබ්දය මම ඇති කළා කියලා කියන්නත් කියනකොට ඇති ගමන් නැහැ. මොකද හේතුන්ගේ සංයෝගයෙන් ඒ ශබ්දය ඇති වෙනවා. එනිසා තමයි ශබ්ද විඥාන වගේ විඥාන සංගත. අපට රූපයක් දැක්කාට පස්සේ ආලෝකය අනිවාර්යයෙන්ම දෙන්නට ඕනේ අපේ සංඥාවට දෙන්නට. ඒකේ පහයක් කියනකොට ඒක සම්බන්ධ සියලුම ඉන්ද්‍රිය ධර්මයන්ගේ ක්‍රියාදාමයේ මුචි කඩේ තියෙනවා. ආහාර සම්බන්ධ පිළිවෙලින් දෙදන්න කියන කෙනා ආසන්නයේ යෝගාවේ යෝගා සම්බන්ධ විස්නාය පද්ධතිය ඒ හා සම්බන්ධ මොලේ හා සම්බන්ධ වන ක්‍රියාදාමය මොලේ සම්බන්ධ ක්‍රියාදාමය ආදී විවිධ කොටස් ගන්න කියන එකට ඇතුළත් වෙනවා මේ ඇගේ පරිදි ක්‍රියාදාමය සිදුවන්නට ඕන රූප තේන්නට ඕන ආලෝකයේ තේන්නට ඕන ඒක තුනන්නේ අපේ සිතේ මානසික කාර්යයවත් ක්‍රියාත්මක මනසක් තියෙනවා අපි සදව කල්පනාවට පෙනෙනවා නම් ධර්මයේ කෙනෙක් කෙනෙක් අපිට සම්බන්ධ තියෙන්නේ. මොකද අපි සදව කල්පනාවට නැතිදී. එතකොට අපිට අපේ ජීවිතයේ සම්පූර්ණ නැතිලා තියෙන නැති කලාව වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒක ඇරියක් වෙන ස්වර්ග රූප දින දැක්වනවා. රූප සතහන් දැක්වලා මේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. ඒකේ ක්‍රියාදාමයේ නැති නිසා. ඒ නිසා මේ මේ දේශන වාස්තුවේ එකතු වෙනමයි චක්ඛුඥානය නැත්නම් මේ රූපයේ පිටිබල දැනීමක් පහළවනවා. මේ දැනීම සමාගයේ එකක් නෙවෙයි හේතු නිසා හටගත් දෙයක්. සමා ඇති කරගත් දෙයක් නෙවෙයි ඒ කියන ලද හේතුන්ගේ සංයෝගයෙන් ඇතිවෙන පහළවන ප්‍රතිඵල ධර්මය. ඒ ඒ චක්ඛුඥානය සමාගයේ ආත්මය කියන්නට බෑ. ආත්මය කියන්නේ සදාකාලික වශයෙන් ස්ථිර වශයෙන් තියෙන ආත්මය කියන ධර්මයකට. මෙතන දැන් චක්ඛුඥානය ඇති වෙනවා නම් ඊළඟට ඒකත් වෙනාම වහන් දෙන්නේ නැතිලා. එතකොට මමයේ හෝ මගේ නැත්නම් මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් හිතෙනවද ඒකවන්නේ එතකොට ආත්මය කියලා ගන්නට දෙන්නේ දැන් මෙතන ඉන්න පිළිසාරයෙන් ඕන කෙනෙකුට හැදේ කරන වටේටම කරකවල බැලුවොත් මේක එක්කනා දකින්නකොට ඒක එක්කනා අපි හඳුනා ගන්නවා නම් අපි දන්නවා මේ අසවන අසවන අසවන කියලා හඳුනා ගැනීම පිළිබඳ දැනීම පහළ වෙනවා ඉතින් පළවෙනි අන්තනාගත එක්කෙනා දැකලා දෙවෙනි එක්කෙනා බලනකොට පළවෙනි අන්තනාගත හැඟීම පිළිබඳ ඇති වූ ප්‍රඥා ඔක්කොම ඉවරයි. ඒක නැති වෙනවා. දෙවෙනි එක්කෙනා දකිනකොට අර තුන්වෙනි එක්කෙනා දකිනකොට දෙවෙනි එක්කෙනා හදාගත්ත එකක් නැති වෙනවා. මේ කියන සම්බන්ධයි. එදිනදා ජීවිතයේදී සෑම විටම තියෙන කියන චක්ක විඥානය නැති නැති යනවා. ඒක තමයි ඒවා අනිත්‍ය ධර්මයි. ඒවා සදාකාලික ධර්ම නෙවෙයි. ඒවා නිරුද්ධ වෙන නිවන ධර්ම. එතකොට අනිත්‍ය ඥානවල නිරුද්ධ වෙනවා. ඒවාගේ මම කියලා ගන්නට මගේ කියලා ගන්නට දෙයක් ඉතිරි වෙන්නට බෑ. ඒ නිසා ඒවා නවත්මයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒක ආඥාවක් කියලා දෙයක් නෑ. මම නෙවෙයි මගේ දෙයක් නෙවෙයි. හේතුන් නිසා හටගත් දෙයක්. දැන් කන තුනන්නේ. මේ කන ශබ්දයක් වදිනවා. සබ්දයෙන් හඳුනාගන්න පස්සේ ශබ්ද තරංග සංවේලා දීම නිසා සම්බරේ කම්පණය වෙනවා ඒ කම්පණය වීම නැස්නාය පද්ධතියේ ක්‍රියාදාමය තුළින් මොලේ තරංග භාවයට පරිවර්තනය වීමක් සිදු වෙනවා ඒ පරිහාරයේ මොලේ තරංග තමයි ගැනීමක් බවට පරිවර්තනය වෙනවා එතකොට මේ හේතුන්ගේ ක්‍රියාදාමය නිසායි අපි මේ ශබ්දය දැනගන්නා එකක් ඇති කරගන්න. ඇතිනම් අපට ඇතිවයි. අපි මේ ශබ්දය දැනගන්නා එකක් ඇති කරගන්නවා නෙමෙයි. දැන් මේකට මනසේ වොන්නේ කියන ශබ්ද පුළුවන් නම් අහන්නේ ඉන්න කියලා දැන්. දැන් ඕනනම් පුළුවන් නම් උත්සාහ ගන්න මම මේ ශබ්ද අහන්නේ තියෙනවා කියලා. මේ පොතේ පුස්තකවලත් මේ ශබ්ද තරංග ගොස් තමයි බදිනකොට ඒ පිළිබඳ දැනීමක් මම තියෙනවා. මේ ඇලේ දැනීමක් නම් මේ ඇලේක පාලනය කරන්න පුළුවන් දෙයක් කියනවා. තමන්ගේ දෙයක් නම් තමන් තෝරන විදිහට උපදවා ගන්නට නැත්නම් නූපදවාන දෙන්නට හැකි තමක් තියෙනවා. මේ හේතුව නිසා හටගත් පල හේතුන් කියනකොට මේ පල ධර්මයේ පාර වෙනවා. එතන කියන පූර්ව සමාධි කියන શબ્ද ඇහෙන්නේ සමාධි. ඒකට පස්සෙන් ඉන්නවනම් මේ શબ્ද අහන්න තියෙන පුළුවන්. නැත්නම් මේ શબ્ද මෙයාට ඇහෙනවා. එතකොට මේ ඇහෙන ඇහෙන શબ્ද එතන මෙතන ගැටෙන යනවා මම මේ වචන පිට කරනවා පිට කරනවා පිට කරන වචනයක් වචනයක් පාසා සෑම වචනයක්ම හිතේ මේ වචනය මේ දේ සංගලයේ පිටදීම නිසා ශබ්ද තරංග ලැබීම නිසා ඒකෙන් දැනීම ඇති වෙනවා ඒ දැනීම ඇතිවන්නේ මේ ශබ්දයේ එල්බගෙන ශබ්දයේ එල්බීම එතකොට ශබ්දයේ එල්බීම ඇතිවන සම්මෝහය දැනීම සෝත විඥානය සබ්දේ නැති වෙනකොටම නැති වෙනවා. හේන්නට බෑ මොකද ඒ නිසා හතඳ ඵලයේ ඒකම වෙනකොට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒකට මම දැන් මේ ශබ්ද පිට කියනවා නේද? අපරාධික දෙකට නඩර නවත්තන නවත්තන්න. එතකොට බලන්න මේ ඇගේ කනටම ගහන යොමු කරලා ඕ ඒ වෙලාවේ පහළ හිතවට වෙනවා මේ දැනීමද මම දැන් ශබ්ද නැවත බලන්න කන දිශට අවධානය යොමු කරනවා. එක්කම ශෝත විඥානය නිරුද්ධ වෙලා ගිහින් එකක්වත් ඉතිරියලා නැහැ. මේ ආදේශිත තිස්තරයි වලයි. හරියට සමාන්දස්සාන්තුන් දැක්කම සම්පූර්ණ ශූන්‍ය දර්ශනය පිළිබඳ දකින්න සිද්ධ දෙන්නට කිසිම අරමුණක් නැති තත්ත්වය. එතකොට මේ ශබ්ද ඇසීමේ සිට තමන් කියනවා නම් සමාධිය සිතක් කියනවා නම් මම යසන්නේ කියනකොට මෙතන මහා මුලාවක් වෙනතන ආත්ම අර ප්‍රාථමික සංකල්පනාත්මයක් ඇත කියන හැඟීම තියෙන මේක සම්පූර්ණ වැරදි. මොකද හේතුන් නිසා හටගත් පළදන්නේ. මේ විදිහට නොයි මානසික දඩසුවල දැනනාට පසු ඇතිවන ධර්මය ඉන්නවා. මේ කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි. නාසයේ යම් කිසි විදක්තාව නම් අපි දුඟන දෙයක් නිසා අපි බලන දෙයක් අපි අකමැති වුණා කියලා ඒකට ඒ ඥාන විඥානය ඇතිවීමට ඒකන්න බලපානවා. දැනට දැනස්සකමන්ත බලපාන කමක් නෙවෙයි. ගන්ධ සුවඳ දාන්නේ ආශේක ගන්නාට පසුව ඒහා සම්බන්ධ ස්නාය පද්ධතියේ ක්‍රියාදාමය ආදී විවිධ හේතු හරියට තියනවා නම් සමහර විඥානයේ කියන ප්‍රතිඵලය කියන එක මම කොහොමද දන්නේ කියන්නේ. මේ විදිහට තමයි දිව දිවට රසක් දැනුණාට පසුව අපි හිතන සිත් රසක් ඕක නොදැනෙන්න පුළුවන් කමක් නැහැ. නොදැනෙන්න ඉන්න පුළුවන් අද්දුමයි කියන්නේ ඒක 90ක් අතේ නොදැනෙන්න ඉන්න පුළුවන් තත්ත්වයට පිටදීම කෙනෙකුට ඉන්න පුළුවන්. නමුත් මේක 100ම නොදැනෙන්න ඉන්න තත්ත්වයක ඉන්න බෑ. දැනීමක් පහළ වෙනවා. එතකොට දිවේ පහළ වෙන දිවේ රස ගැනීම නිසා පහළ වෙන දැනීම ඇතිවීමට හේතු අවශ්‍යයක් වෙනවා. දිව තියෙනවා තමයි රස තියෙනවා. රසයෙන් ගන්න දිවහ විඥානයක් තියෙනවා. ඊළඟට දිවහා සම්බන්ධ ස්නාන පද්ධතියේ ක්‍රියාදාමයේ නිසි පරිදි සිදුවන්නට ඕන. මොළයේ ශරීරයේ ක්‍රියාදාමයේ නිසි ආකාරයෙන් සිදුවන්නට ඕන. ඒ සමතර අර පොඩි සංසර්ණ්‍ය ආදී දේවල් තියෙනවා. ඒ සෑම කරුණ නිසි පරිදි සිදුවන සමගයි ඒ දැනීමක් ඇතිවන්නේ. දිවහා ඥානයක් ඇතිවන්නේ. ඒක මම කොහොමද කියලා ගන්නවා නම් සම්පූර්ණ බලාවක්. මම මේ ජීවා විඥානය ඇති කර දක්ෂාවේ කියනවා නම් ඒ ප්‍රශ්නාව. මේ මුලාවට ගැන අවිද්‍යාව කියන්නේ නොදක්ෂමේ මූලිකම කියන්නේ. මේ මූලිකම තිබෙන නිසා තමයි සත්‍ය සිතනවා කියන නැත්නම් ආත්මයක් සිදෙනවා මම සිදෙනවා කියන හැඟීමේ ඉලක්ක ගන්න හැඟීමේ දැකගෙන ආත්ම සත්‍යය යහපනේ කරන්නේ. එනිසා මේ අවිද්‍යාව දුරවන්නට නම් ප්‍රඥාව සමාධිය සිදුකල ඇතිවෙන්නේ ඒ ප්‍රඥාව තුළින් මේ ධර්මයන් විවිධ අධ්‍යක්ෂලා සමාධියම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් කරලා තියෙනවා. ඒ පත් කරගත් කෙනෙකුට තමයි මේ ආඥානයට කියන එක පහළ කරන තේරුම් ගන්න පුළුවන්. මම කියලා කියන්නේ මම කියලා කියන්නේ. එතකොට කායද දැන්න ස්පර්ශ මේවා ස්පර්ශ නම් නම් පස්සේ කායිඥාන පහළ වෙන. අපි මේ ආගේ කලින් මතකේ සමාධිය. මන්දලේ සංඥාවේදී සමාන කැමති උනන් නැතුව කියලා දුක්ඛ සාමත කාර්යඥානය කියලා. දුකක් ගැන දෙන කාර්යඥානය කියලා. ඉතින් දැන් මොකද මේ සමාධි සත්‍යයේ පස්සනා නම් ඒක කියන්නේ මොකද ජීවිතයේ ක්‍රියා ක්‍රියාශීලී මනස නැති නිසා. එතකොට කාර්යඥානය කියන්නට හේතු තියෙනවා හේතු නැති නම් පස්සේ කාර්යඥානය කියන විශේෂන්නේ මේ ඒ විඥානය පහළ වෙන්නට හේතු පාදකෝ ඒ ශරීර කොටසේ ස්නායු පද්ධතියේ ක්‍රියාදාමය අනිවාර්යයෙන්ම සිදුවේ සිදුවේ එන්න නැත්නම් දැන් පහළවන්නේ අපි ඒක තේරුවට ගන්නවා කියන එක කරලා තියෙනවා ඒක දැන් පහළවන්නේ නැත්තේ ස්නායු ක්‍රියාදාමය නැති නිසා සාමපාලික වශයෙන් ඒවා කර්මන්නකට භාවිත පස්සේ ලැබෙනවා එතකොට ඒ හේතුව නිසා කාය විඥානය ඇතිවෙනවා මොනසත් මේයි මනෝ විඥානය කියන එක මනසට විවිධ අරමුණු හමුවනාට පස්සේ ඒ පිළිබඳ දැනීම නැතිවෙනවා මීයන්ට මානසිකව වෙන මොනවත් හිතන්නේ නැතුව දැන් ඉන්න කියලා විනාඩි 5ක් ඉතින් හිතන්නේ නැතුව ඉන්න බලන්න මේ සිතේදී ඉඳන් නිරාශින් බලන්නට පටන් ගන්නවා එහෙම මොනම සිතිවිල්ලක්වත් හිතන්නට නැතුව ඉන්නට පුළුවන්කම තිබෙනේ සහත්ව කෙනෙකුට පමණයි ඒක ස්වභාවයෙන්ම තිබෙන කියලා ගන්න. සම්මාදේ ආදී ප්‍රඥා ධර්මයන් දිනු කරලා තියෙන කෙනෙකුට විශේෂයෙන්ම මහා පහළ මලංග ඵලයක් හරි ලබා දෙන කෙනෙකුට ටික වෙලාවක් එහෙම ඉන්න පුළුවන්. ඒක වෙනවා සමහරවිට වරමක් දෙකක් දවසක් දෙකක් හරි ඉන්නත් පුළුවන්. නමුත් දිගටම ඉන්නකට බැක් සිටින්නේ වෙනවා. ඒවා යනවා. Taman ඕන විදිහට මේ Taman කැමති නැති වුණත් ඒක සිදුවේ වෙනවා. සිදුවේ ඇතිවීමට හේතු තියෙනවා. විශේෂයෙන්ම මොලේ ක්‍රියාදාමයේ මේකේ හේතුවන්නේ මනෝවිඥාන පහළ වෙන සඳහා. එතකොට මේ මොලේ ක්‍රියාදාමයන් විස්තර දෙන තාක්කල් මනස ක්‍රියාත්මකව පවතින තාක්කල් අවිද්‍යාව නිරුද්ධ කරලා නොතිබෙන සංස්කාර ඒ සිතිවිලි බලආරම ස්වභාවික වශයෙන් සිදුවන දෙයක් තමයි ඒකක් නෙවෙයි සමාන්‍ය සිතිවිලි නෙවෙයි සමාසිතින් යටි කරගත්තානේ හේතු නිසා හදවත් පලධර්ම කාලය. එතකොට මේ නාමස්කන්ධය තුළ පවස්නා වූ විඥානයේ දැනීම කියන එක අනිකර්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියන හැඟීම ඇති කර ගන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක සම්මන්ත්‍රණ තේරෙන්න ඕනේ. මේවා මම මගේ කියලා ගත්තේ මම කියන ඕනකමට සත්‍ය වශයෙන්ම මෙහි මම මගේ කියලා ගන්නට දෙයක් නැහැ. ඒක කියන කරුණ මෙයාටම අවබෝධ වෙනවා. මේ කියන කර්ම තේරුම් යෑම නෙමෙයි මම අදහස් කරන්නේ. ඕනෑම කෙනෙකුට පොඩා ළමයෙකුට උනත් කියන කරුණ තේරුම් ගන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන්, තවත් කෙනෙකුට ඒක කියන්නට පුළුවන්. හරියට පොඩි ළමයි මේ මහලවලට පාස් කරන බාහුවට ගිහලා මේ මහල පාස්නවා. මතක තියාගෙන ඉන්න අහංකාරයෙන් දුස්රේ වෙන මේ මහල පාස්න කියන මේ කර්ම නිමිති අවශ්‍ය වන්නේ සමාජීය අවබෝධය. අර අසන්න කියවලා දැනගන්න දැනුමයි සමාධිය අවබෝධයෙන් අතර විශාල පරතරයක් තියෙනවා. ඒ සමාධියම අවබෝධයෙන් නිදි අවශ්‍ය වන්නේ. කියන්නේ දර්ශනාන ආදී විඥාන කොටස් හයන ආත්ම නොවේ මම නෙවේ මගේ නෙවේ කියන හැඟීම. හේතුඵල ධර්මතාවයක් වෙනවා එහෙමයක් මෙතන නැහැ කියන එක සම්මන්ත්‍රණ ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යන්නේ. මේක පිළිබඳව මේ සංඥා මාත්‍රයක් ඇති කර ගැනීම, දැනීම මාත්‍රයක් ඇති කර ගැනීම විශේෂම ප්‍රමාණවත්. අන්නේ ඒ ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා වෙන නිසා ඒ පිළිබඳව සමාධිය ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුයි. ඒකයි අද පස්සක්සන් දීප්පන් බෝ නියෝගී කියලා කියන ධම්මේ ශාස්ත්‍රයට ගල්පස් පාඩේ කියනකොට සම සමාන සම සමාන යන පමණින් දැන වටේට ලවන් සංග්‍රහයෙන් දක්වලා තියෙන මානසික මතකයේ තියෙන. ඒ සමන්ගේ ප්‍රඥාවේ මට්ටමට අනුව මේ ධර්මයේ දකින්න පුළුවන් වෙනවා. සමන්ත අවබෝධ වන්නේ. ඒකට නාමස්කන්ධයම තමයි වේදනාව කියන්නේ. මම කතා කරන්නේ නාම රූප ආත්ම නොවේ කියන එක පෙන්වන්න කරගෙන යනවා. මේ ශරීරයයි සිතයි බෙදාගෙන මේ මම මගේ කියලා ඉතාලි බලතුමාට තිබුණා ඒ මොලාව කියන තාක්කාලය නැතනම් සිත දීපදී නැරි නැරි යනවා. අද වශයෙන් සෝවාන් වෙන පද්ද. ඒක නිසා සෝවාන් වෙනකොට මේ සක්කාය දිට්ඨිය කියන සම්පූර්ණයෙන් නැති කරන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මේ ධම්මවල ආත්මයක් ඇති කියන රූපේ වෙන සංඥා සංකාර විඥාන කියන කොටස් හය ආත්මයක් ඇති කියන හැඟීම. එතකොට මේ නාම රූප කියන රූපේ රූපස්කන්ධය තමයි නාමයේ කියන එකට වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරක් නැතුව දැන් අපි මේ විඥානය ගැන කතා කළා. දැන් ඊළඟ එක කරුණ කියන්නේ වේදනා. වේදනා කියන පොදු වචනයක් ගැන කලින් කිව්වා. සැප වේදනා, දුක් වේදනා, නඩහක් වේදනා. මේ ඔක්කොම වේදනා කියන පොදු වචනයට අන්තර්ගතයි. ඒක කායික වේදනා දෙකක් ඇතුළත්, මානසික වේදනා දෙකක් ඇතුළත්. එතකොට මේ වේදනා එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මම වේදනා විඳනවා නෙවෙයි නමුත් සාමාන්‍ය ලෝක සත්‍යය හිතන්නේ මේක මගේ වේදනාව මම වේදනාව විඳිනවා ආදී බැරි දෘෂ්ටියක එන්නගෙනයි වේදනාව අත්දකින්නේ එතන ආත්මයක් ඇත කියන සංකල්පනාව ආත්මය හැදීම ආත්මීය සංඥාව තියෙනවා එනිසා ඒක දුරු කරගන්නවා. දුරු කරගන්නත් නම් ඒක හේතුඵල ප්‍රයෝදානයක් වෙනකොට පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. දැන් මේ කැමති නැහැ දුක් වේදනා, කර්ම වේදනා, අසුදාන, ශාරීරික වේදනා නම් ශරීර වේදනා දුක් වේදනා කියනකට කවුරුත් කැමති නැහැ. හැම සත්‍යයක්ම කැමති සැප වේදනා විඳින්නට දුක් වේදනාවෙන් වන්දනය වෙනවා. මේ අය කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි දුක් වේදනාවක් වෙන දෙන දෙයක් ශරීරයට දැනුණාට පස්සේ අනිවාර්යයෙන්ම දුක් වේදනාවක් වෙනවා. කැමැත්තට හෝ අකමැත්තට සිදුවන දෙයක් නෙවෙයි ඒකෝ නිසා හටගත් පළ ධර්මයක් වශයෙන් ඉඳ පිළිවන්. යම් කිසිම අපිට මේ යම් සත්‍යයක් දැක්ක කරලා දෙන්න නැත්නම් අපිට දැක්ක කරලා මොකක් හරි යන්තම් කෙනෙක් ගැවුවා නැත්නම් අතනේ දුවා නැත්නම් ඉන්දර වාදනයකට අසා වුණා නැත්නම් පද සීකා පද මුස්ලිම් කරන මේ වාදිකත්වය කියලා උදාහරණයක් ගොඩාක් උදාහරණ කියන්න පුළුවන් අපි කියනවා ඒ වගේ එකක්. එතකොට මේවා මේ මේ හේතු ආවට පස්සේ Tamanta දුක් වේදනාවක් අනිවාර්යෙන් නැති වෙනවා. සබ්බ සීතලක් ඇතිවෙන දුක් වේදනාවක් ඇතිවෙනකම් ඒ සීතල ගැන වාතයේ හරි මොකක් හරි දෙයක් සංගේ ශරීරයේ ස්පර්ශ වෙන තරක් දුක් වේදනාවක් වෙනවා. සබ්බ උෂ්ණයක් ආවට පස්සේ සබ්බ උෂ්ණයෙන් සෑහෙන තරයක දුක් වේදනාවක් අනිවාර්යෙන්ම තමයි අත්දැකෙන්නේ. කැමති වුණත් අකමැති වුණත් එහෙමයි කියන්නේ. අපි ඒක අපේ කොහෙන්වත් තමයි ගන්නවා කියලා නැත්නම් කරනවා ඒකටවත් කුකේ දෝවාදී මේ කස්තෝලක් වස්තුනේ කියන. ඒක මොනකොට තමන් කැමති වුණා අකමැති වුණා කියලා නෑ. මේ දුක් වේදනා කියන දුක් වේදනා වෙන වෙන ඒක කියනකොට දුක් වේදනාවට කියන. ඒක නිසා හටගත් ඵලයක්. මම සැප වේදනා. සැප වේදනා අනාද දුක් වේදනාවද මුසන්න ශරීරයෙන් ඇතිවන්නේ නෑ. සැප වේදනා හොයා ගන්නට ඕන. නිකන් සැප වේදනා ලබන්නට බෑ. සැප වේදනා දෙන දෙන කර්ම අපි හොයා හොයා හොයා ගන්න කරගන්න. ඒකට තමයි බොහෝ දෙනෙක් මහන්සි වෙන්නේ. සමන්ද සැප වේදනා වෙන දෙන දේවල් හොයලා නම් කරගන්නට කටයුතු කරන එක තමයි බොහෝ සාමාන්‍ය මිනිස්යා කරන දබ. යන්නේ නිවන සඳහා නෙවෙයි සංසාරයේ විද්‍යාත්මක සලහා කරන දේවල් කරන්නේ. එතකොට සැප වේදනා වල කොච්චර තරම් කැමති වුණත් ඇති වුණාට පස්සේ ටිකටම තියාගෙන ඉන්නකොට ඇති වෙච්ච සැප වේදනාවක් නැති වෙනවා. Taman කොච්චර කැමති වුණත් සැප වේදනාවක් Taman තෝරන විදිහට ඇති කර ගන්නකොට මේකට අවශ්‍ය හේතු තියෙනවා. අපි හිතමු යම් සතුටක් කැමමක් කාලා ඒ තුළින් සැප වේදනාවක් වෙනින්නට කෙනෙක් බලාපොරොත්තු වෙනවා කියලා. ජීව සිනවන්නට ලෝකේ බොහෝ දෙනා බොහෝ දේවල් කරනවා. එතකොට මේ කයේ අයිදී රසයක් අපි තමයි හොඳ රසවත් දෙයක් දැන් ලැබෙලා තියෙනවා ඒක නිසා මේ වෙලාවේ රසයේ රසයේ විනා සැප වේදනාවක් තමයි අත්දැකෙනවා මේ වේදනාව ඒ දිනේ මේ රස ගැනීම තිබෙන තාක්කල් පමණයි පවතින. වන්නම් දෙතර ගියාට පස්සේ දිවකෝ සිංහලෙන් ගියා පතේ කියන්නේ රස වේදනාව දෙකම සුතුම් බලාගෙන ඉන්න ටික වේලාවක් යනකොට ඒ වේදනාව කිසිම දෙයකින් කාඩු වෙලා නිරුද්ධ වෙලා යන ආකාරයක් දකිනවා. ඒ දකිනකොට Tamanට තේරෙන්නේ සැප වේදනාව කියනක තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි Taman කොච්චර අවශ්‍යද. සැප වේදනාව නිකන් නැති කරගන්න බෑ. අපිට දිවට සතරක් ගෑවෙන්නේ නැතුව කිසිම ආකාරයෙන් මේ මේ රසයේ කිසිම බඳ වේදනාවක් ඇති කරගන්න පුළුවන්. යම් දෙයක් අනිවාර්යෙන් මේක දිගෑවෙන්න පුළුවන්. එතකොට මේ වේදනාවට වේදනාව ආඥාක් කියලා ගන්නවා නම් ඒක මුලාවක්. අපි ඒක කායක ස්පර්ශයක් මුලලා සැප වේදනාවක් නිදීමට බලාපොරොත්තු වෙනා කියලා කෙනෙක් බොහෝ දෙනෙක් ඔය කන් ලැබෙන ස්පර්ශ නිසා ඇතිවන සැප වේදනාව නිදීමට ආසාවෙන් තමයි කටයුතු කරන්නේ. ඒවා ප්‍රාණීය හෝ අදීනී වස්තු සෙන්නවා ලබන. එතකොට ඒ අපට මේ සැප වේදනාවක් ගැන දීකට අවශ්‍ය වෙන මේ පොත්බ්බ රූපය කියන්නේ කනට ස්පර්ශ වෙන දේ නැත්නම් පුළුවන් දේ සැප වේදනාවක් ලබන්න. කොහෙත්ම බෑ. ඒකයි ස්පර්ශ වුණා ඒ කය හා සම්බන්ධ ස්නාදාන සංස්කෘතිය ක්‍රියාදාමය ආදී විවිධ හේතු තියෙනවා. ඒ හේතුන්ගේ කොහොම සංයෝගයක් එකතුවක් ඉදෙන්න ඕනේ. ඒ කය තුළින් ඇති වෙන සැප වේදනාවේ නෙමෙයි. ඇති වෙච්ච සැප වේදනාව දිගටම පවතින්නේ කියන්නේ කියලා. එතකොට මේ සැප වේදනාවක් නිදින මෙතන මම විඳිනවා මගේ වේදනාව කියලා හිතනවා මගේ වේදනාව කියලා හිතනවා ඒක හිතේ තියෙන හැඟීම. තමන්ගේ හිතේ තියෙන මොලාව නිසා තමන්ගේ හිතේ තියෙන මොලාව නිසා තිබෙන වැරදි සංඥාවක් පමණයි. ඒක නිසා වේදනාව කියන එක හේතු නිසා හටගත් ධර්මයක් කියලා හිතනවා. අනිත් අතින් ඇතුලේ තියෙන ඔක්කොම නිර්දය වේදනාව. දැන් මේ ජීවිතේ පුරා ඇතිවෙනවා නම් යම් කිසි හෝ දුක් හෝ නැදහස් වේදනාවල් ඒ සෑම එකක්ම දැනෙනවා. ඔක්කොම නිර්දය ඒ සැප වේදනාව මමයේ මගේ ආත්මය කියලා අපි ගත්තා නම් ඒක නිරුත්තරණය කියාට පස්සෙ මම කියලා ගන්නට මොනවද කියලා. දැන් අපි හිතමු ඉන්නේ සැප වේදනා වින්ද. ඒවා මම මගේ කියලා ගත්තා. දැන් මේ සැප වේදනා දෙක දැනුත් මොනවද කියලා මොකක් කරන්නේ? ඊයේ ඒ දුකට සැප වේදනා මමයි මගේ මගේ ආත්මය කියලා ගත්තා. දැන් මොනවද කියලා තියෙන්නේ? ගන්නත් මම මගේ කියලා ගන්න. මගේ ආත්මය කියලා ගන්න. විශ්වාසයට නොවීම නිරුද්ධ වී ගොස් තිබෙනවා. මේ ස්ථාවරේවා අනාත්මයි කියලා තේරුම් ගන්න මේ සිිතේ තියෙන ධර්මතාවයක් තමයි වේදනාව. උපේක්ෂා වේදනාව කියන්නේ සඳහස් වෙන දහස් වේදනාව උපේක්ෂා වේදනාව කියන්නේ ඒක ඇතිවන්න තමයි සැප දුක් වේදනා දෙකම නැති වෙනවා. අපි දහස් වේදනාව තේරුම් ගන්නට අපහසු සාමාන්‍ය ධර්මවාදී නැති කෙනෙකුට සැපයක්වත් දුකක්වත් නැති දාවට තියෙන දහස් වේදනාව. දැන් ඔන්න මොකටද සැපයක්වත් නැන්නේ දුකක්වත් නැතුව මෙතනෙක් ඉන්නේ. දුක් වේදනාව කාප ගමන්ම නැදහ වේදනාව උපේක්ෂා වේදනාව නැති වෙනවා. නැත්නම් සැප වේදනාව කාව ගමන්ම නැදහ වේදනාව නැති වෙනවා. ඒකෙන් මේ උපේක්ෂිත නැදහ වේදනාව දිගටම පවතින ගමනයක්නේ සමානම ධර්මයක්. ඒක උපේක්ෂා වේදනාවට තියෙන ප්‍රතිශේෂ තියෙනවා ඒකේ තියෙන උපේක්ෂා වේදනාවක් තියෙනවා. විශේෂම දුක් වේදනාව දෙන දෙන හේතුන් නැති බව සුඛ වේදනා දෙන දෙන හේතු නැති බව කියනවා. ඒ සුවිශේෂපත් කියන දෙනකොට කියනවා අරිදකම් පංචෝදය ප්‍රත්‍ය ධර්මයේ ගැඹුරු කරුණු තියෙනවා. එතකොට මේ තේක්ෂා වේදනා ඇතිවීම සඳහා සිදුවන කර්ම සිදුවන සාස්ත්‍රණ තේක්ෂා වේදනා නැතත් වේදනා තියෙනවා. මේ වේදනාව මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක මුලාවක්. මොකද හේතු නිසා හටගන්න ධර්මවලට මම වගේ කියලා හිතනවා. මේ මමය මගේ කියන එක සමාජයේ හිත තුළ තියෙන හැඟීමක් විතරයි. වෙන මොකක්ද නැහැ. තමන්ගේ ශරීරය දෙස බලලා මේ මමය මගේ කියලා හිතන එක තමන්ගේ හිතේ තියෙන හැඟීමක් විතරයි. අනිත් සෑම දෙයක් පිළිබඳවත් යම් කිසි මම වගේ කියලා හිතනවා ඒක හිතේ තියෙන හැඟීමක්. තමන්ගේ ජීවිතය අරගෙන මේ මගේ මගේ කියලා නම් මේ මගේ බව තියෙන ජීවිතේ තමන්ගේ සිතට සංගේ විදනම් කරගෙන මගේ විදන් මගේ විදන් කියනවා නම් මගේ බව තියෙන ඉඩ නෙවෙයි තමන්ගේ සිතට තමන්ගේ මනහනියක් ආරේකම් මොඩමයිස්ලයක් වෙන දෙයක් කරන මේක මම මගේ කියනවා මොඩමයිස්ලේ කාර්යය වෙන වාහනේ නෙවෙයි ඒ නැගීම තියෙන්නේ තමන්ගේ සිතට මේ විදිහට තමන්ගේ ශරීරය වලින් මම මගේ කියන ඒකත් පිටතට තියෙන හැඟීමක් විතරයි සංඥාවක් විතරයි මේවා තේරුම් ගන්නකොට දැනසමට කියන්නේ මොනකම් කියලා ඒ මොනකම තියෙන සාකල් මේ ඔක්කොම මොනවද කියන උපාදාන කරනවා. දැන් කර්මයේ සිටින අල්ලා ගන්න ගානක් කරනවා. ඒ කියන සාකල් ඉතින් සංසාරේ යන්න තියෙනවා. ඒක දීපදී නැරි නැරි යන්න තියෙනවා. සංසාර දුකින් මිදෙන්න තමයි. නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම මේ කරුණ අවබෝධ වීම යන්නේ. අනාගත ස්වરૂපය දැකීම. ඊළඟට සංඥා. සංඥා කියන්නේ ඒ සිතේ තියෙන එක්තරා කොටසක්. සංඥා කියන්නේ හඳුනා ගන්න දේවල්. හඳුනා ගැනීමට ඒ කියන කාරණා වාක්‍යයක් තියෙනවා. දැන් මෙහෙට රූපයක් වෙනවට පස්සේ රූපයක් හඳුනා ඒක හඳුනා ගන්න ආකාර රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපිට අපි හඳුනා ගන්න පුළුවන් හොඳයි කියලා නරකයි කියලා අවශ්‍යමනේ කියලා සැපයි කියලා. කෙනෙකුට හොඳ එකක් තවත් කෙනෙකුට නරකයි කියලා හඳුනා ගන්න. කෙනෙක් පියකෙනෙක් කියලා හිතන කෙනා තවත් කෙනෙකුට ඒ ඒ පියකෙනාම අප්පුසෙන. කෙනෙක් මිත්‍රයෙක් කියලා හිතන කෙනා තවත් කෙනෙකුට තව කෙනෙක් හඳුනාගන්නේ හතරක් කියලා. ඒ කෙනාගේ කිසියම් ස්වરૂප මත ඒ හඳුනාගැනීම තියෙනවා. අනිත් එක අපේ පසුගිය අත්දැකීම් කියන අත්දැකීම් වලින් අපි ජීවිතේ විදිහට හඳුනාගෙන තියෙන ඒ අත්දැකීම සංසාර ගැනීමට හේතු වෙනවා. එහෙනම් ඒ කියන්නේ ඒ පස්සේ නිසා ඒ රූපේ හඳුනා ගැනීමට හේතුපාද කරන කර්ම ওই විදිහට රාශියක් තියෙනවා. එතකොට මේ අවිද්‍යාව ප්‍රධාන වශයෙන් කියන්නේ මුලාව නිසායි අපි මේ විවිධ විදිහට හඳුනගන්නේ. මෙතන දැනගන්න තියෙනවා මේ කියනවා සප්පයක් තියෙනවා, විරද්දක් තියෙනවා කියන වශයෙන් හිතන්නේ ඒ ඔක්කොම සංඥා ඒ සංඥාවෙන් මේ විදිහට සංඥා ඇති කරගන්නේ සිත තුළ තියෙන අවිද්‍යාව ක්‍රියාත්මක වන තාක්කල් මොඩකම තියෙන තාක්කල්. මහත්කම කියන දේ සිත තුළ තියෙන සංඥාවක් නෙමෙයි ඒ කියන්නේ අවිද්‍යාව නෙද්ද කරන්නේ. ඒකේ දකින දේවල් දකින ඇත්තට. එමන් දේවල් එමන ඇත්තට. ඒවා හඳුනාගන්නේ හඳුනා ගැනීමක් විදිහට කියන්නේ අවශ්‍ය නම් හදාගන්න ඕන මේක වෙනම දෙයක්. ඉන්නේ පහළවන්නේ නැහැ. එතකොට මේ හඳුනා ගැනීම දීමට අවිද්‍යාව ශික්ෂාවාදී තෝරන. මේකේ හේතුන් නිසායි හඳුනා ගැනීම තුළ. ඒ හඳුනාගත්තු හඳුනා ගැනීම වහාම නැති වෙනවා. දැන් අන්න පොළොල්ලේ සමන සබ්දයක් වෙනවා. අපි ඒක පොළොල්ලේ සමන සබ්දයක් කියලා හඳුනාගත්තා. මේ පොළොල්ලා හඳන සබ්දේ නතර වෙනකොටම මේ හඳුනා ගැනීම එතනම පටන් ගන්නවා. එතනම නිරුද්ධ වෙනවා. එතකොට හඳුනා ගැනීමට හේතු පාදකෝ නම් කර්ම තියෙනවා නේද? මේ කර්ම නිරුද්ධ වූ නිරුද්ධ වුණාට පස්සේ හඳුනා ගැනීමත් අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ නිදියාට පසුව අඳුනාගත්තයි කියලා කියන්නට දෙයක් නැහැ. ඔක්කොම නිරුද්ධ වෙනවා නේද? මම හඳුනාගත්තා කියනවා නම් ඒකත් සමාන විශ්ිතිනක් පමණයි. ඒ විශ්ිතිනෙත් නැතිලා. මේ ජීවිතේ පුරා මෙතෙක්ච්චර දේවල් අපි හඳුනාගෙන යද්ද ඒවා දැන් එකක්වත් නෙවෙයි නේද? ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා කියනවා. එහෙමනම් මේ හඳුනා ගැනීම ඔක්කොම නිස්සාරෝ ධර්ම ආත්ම නෙවේ අනාගත ධර්මයි. හේතු නිසා හටගත් ධර්ම කියලා අවබෝධයෙන් ගන්නවා. විඥාණයෙන් කියන්නේ දැනීම මේක මා කලින් කිව්වා. එතකොට සිතේ තියෙන වේදනා, සංඥා, සංකාර කියන නාන කියන කොටස් හතරම තමයි සිත කියන්නේ සිතේ තියෙන කොටස් හතරක්. ඒ කොටස් හතර එකිනෙක වර්ගන බලන්න තෝරන විදිහට විචාරණ සරල වශයෙන් අපි මේ කරුණු කීයක් පමණයි කියන්නේ. සින්නෝකලේ ඒ විදිහට බලලා අවබෝධ කරගන්නේ සත්පන් මම හෝමයේ කියලා ගන්නවා නම් ඒක වැරදි දෙයක්. මේ ඔක්කොම අනාත්ම ධර්මනේ ඔක්කොම ඒකපල ධර්ම කියලා අවබෝධ කරගන්න. අවබෝධ හරි දවසට නිවන් දැකීමට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලේ පාමයේ හේතුව. වෙනත් ධර්ම ශ්‍රවණය කරනවා වගේ. ඒක නිසා මේ විදිහට සමාන කියන්නේ ඒ අවබෝධය ඇති කරගන්න. ඒකවල නාම සෝත තමන්ගේ ශරීරය ගත්තාම නාමයේ කැමතිද ඕකේ කියන්නේ කායි. මේ ශරීරය ගත්තාට පස්සේ මේ ශරීරය නිසා තමයි බොහෝ දෙනෙක් මෙතන ඉස්සයක් ඉන්නවා පොතක් ඉන්නවා සමාජයයි සාමාන්‍යයි කරුණා ආදී වශයෙන් මේ ආකාරයෙන් වර්ධන මේ ශරීරය දෙමිලා දෙමිලා උපාදාන කරගෙන ගමන කරන ආකාරයෙන් කාමයේ ආදී දේවල් ඇති කරගෙන පටිඝය ආදී දේවල් ඇති කරගෙන වාකටට සීමිත උපයෝගී කරගන්න පාදක කරගන්නේ ශරීරය ශරීරයේ නියම තත්ත්වය තේරුම් ගන්නට නැතිකම නිසායි විශේෂ දුක. දැන් මනුෂ්‍ය ශරීරයක් දැක්කොත් ඒ කාලේලාවට අනුකූල ඉස්සකින් මම කරුණේ පස්සන්නේ අර අපි දෝ මනුෂ්‍ය ශරීරයක් ගත්තා උදාහරණයට එතකොට මේ මනුෂ්‍ය ශරීරයේ මෞඛසරි ඉස්සලාම ආවි කොහොමද කියලා කල්පනා කරන අම්මයි තාත්තයි දෙන්නා මේ සංයෝගයක් තිබුණා ඒ සංයෝගය නිසා දහස් කොටස් මෙතන එකතුවක් ආවා ඒ එකතුවට ප්‍රතිසංවේ විඥානය කියන විඥානය කියලා එක්කන. කලන රූපයේ තෙන්දි පහළ ගන්නවා. මේ කලන රූපයේ රූප කොටස් වල සමාන දෙන්නේ නම් මම තාක්ෂණ. ඒවා මම කියනවා නම් මගේ කියනවා නම් ඒක මුලාවක්. අම්මගේ තාත්තගේ කොටස් අනුන්ගේ ගුණ සමානගේ ඊට පස්සේ ඒවා මම ගන්න ආහාර පාන නිසා ඒ ශරීරය වැඩිනා මම කුසතුල. දැන් මම ගන්න ආහාර පාන චේතනාල් කියන්නේ මේ ධර්මවල ලැබෙනවා. ඒ විශ්වය දරුවගේ නකල රූපයේ වර්ධනය වන්නේ. එතකොට මේ වර්ධනය වීමට හේතු පාන කොහොමද අම්මා ගන්න කනබුන ආහාර පාන. ඒවා සමන්ගේ නෙවෙයි අනුන්ගේ. ඒ කනබුන ආහාර වල තියෙන පඨවි ආපෝ සිද්ධෝ වායෝ කියන මූල දස් ලබනවා. අර ප්‍රතිසන්දි විඥානේ නෝපසේ ගිහිල්ලා ඉබ්බගෙන කොට අම්මයි තාත්තයි එකතු වෙන නිසා පහළ වූ දහස කොටස් වල තියෙන්නේ පටලෙන් ධාතු ආසන ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන කොටස් හතර. ධාතු කියන කේ අර්ථය සත්‍යයක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි. පොදු ඇති නැති නැති නැති යන ක්‍රියාදාමයක් කියනවා. එතකොට පටලේ ධාතුව කියන්නේ අම්කිසි දෙයක තියෙන රූපයක තියෙන පස්සන ධර්ම. පණ ඇතුව පණ නැති රූපයක තියෙන පස්සන ධර්මයයි පටලේ ධාතුව කියන්නේ. ආකෝ ධාතුව කියන්නේ වතුර ධාතුවේ සමානයි. ඒ දේ තමයි කියන්නේ ප්‍රශ්නයේ සීතල ස්වභාවය. ආ වායු ධාතුව කියන්නේ කින්දින හැකිලෙන වැනෙන ආදී ස්වභාවය. එතකොට ඕනෑම සංයති පඤ්ඤති රූපයක් මේ කොටස් හතරම තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් තමයි ශරීරයේ සම්බන්ධත්වය තියෙන මේ ශරීරයේ හැමෝම සෙතමනියක් කියන මේ ඉස්සනක් සම්මව කල්පනාකේ සමන්ගේ හැමදෙස සම්සන්දනය කළ බැලුවා සමන්ට තේරෙන්න තියෙන මේක සෙතමනියක් කියනවා වතුර දකි කියන්නේ ඒකයි ඒක තමයි කියන අපෝපත මේ සමයේ තියෙන ප්‍රශ්නයක් වශයෙන් කරා අල්ලනකොට ඒක දැනෙනවා මේක තමයි තීව්‍ර ගතිය කියලා කියන්නේ මේ සමස්තින් විලා තියෙනවා දැන් හැකිලිච්චි වේලිච්චි සමරන්නේ පිටපස්සේදී එසේ හැටි තින්මුණු සමකුල දෙක සම්බන්ධනය කරලා බැලුවම ගොඩ හැටි දීවිච්ඡාම සාමුද සංසන්නයට හදලා සමහරට තේරෙනවා මෙතන සිම්බුන ස්වરૂපයක් කියලා මේ සමේ තියෙන සිම්බුන ගැටයක් ඒක තමයි කියන මොනවද මේ සමය වේලා අපිට ඔය බබාවන කමක් වගේ ශක්තියට පත් වෙනවා සුක්ෂණාදී පත් වෙලා හරි අනු වෙලා යනවා මේ පත් වෙලා යනකොට මේ පස්සන ස්වરૂපයට පස්සන කොටසනේ තමයි කියන්නේ නැත්නම් මේ සම කුඩේ කුඩේ දිහා පොළොවට පස්සනවා කියන්නේ ඒ පස්සන කොටස තමයි කියන්නේ මේ පස්සන භාවයට පස්සන කොටස තමයි පටිවිෂය. ඒත් මේ සමේ කියන පටිවි ධාතුවක් ආපෝදාක වශයෙන් මොදාසක් වායු ධාතුවක් වෙන කොටස් හතර. පණයට පණයට ඕනෑම රූපයක් ඇතුළත් මේ මූල ධාතු හතරයි. එතකොට මෞඛ්‍යයේ ඉස්සල්ලාම පිළිසිඳ ගන්නකොටම දීතියක් අනුන්ගේ පටවේ ආපෝ තේජෝ වායු අම්මලි තාත්තගේ තමන්ගේ නෙවෙයි කියලා දකින්න. මෞඛ්‍යයේ අර දී බැදුනේ බාහිර වශයෙන් ඇති වූ පඩවි ආපෝෂේජෝ ආයෝජන මූල ධාතු වශයෙන් අම්මා සංගුණ දේවල් තමයි එයා කර්මයේ සම්බන්ධේ පෝෂණය තමයි ඒදී ශරීරය වැඩි. එතකොට ඒක කොහොම බාහිර සමන්ගෙන. ඒ වගේ මම කියන සඳහන් මම කියන කරේක මූලකම. ඊට පස්සේ දැන් මව කුසෙන් දිනුනාට පස්සේ කවල හොලනවා ඔක්කොම දේවල් ඉතින් කන්න බලන දෙන්න කයි දිනේ බාන් කියන උඩ පළ පුරවාදී ඔක්කොම දෙන්නතෝ. ඒ පැත්තෙන් දීලා දීලා තමයි මේ පැත්තට මේ ශරීරය ගොඩ නගලා තියෙන්නේ. ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට ඒ අපේ කන බොන දේවල් වල තියෙන මොනවද ඔක්කොම බටේ ආපෝ තියෙනවා මූල ධාතු. මේ මූල ධාතු හතරෙන් තමයි මේ ශරීරය හැදෙන්නේ. එතකොට මේ අයිතිකාරය බාහිර පතනේ ධාතු, බාහිර ආපෝ ධාතු, බාහිර තේමෝ ධාතු, බාහිර වායෝ ධාතු. සමන්ගේ නේ. සමන්ගේ කියලා හිතනවා නම් ඒක කෙටි ඉලක්ක විතරයි. ඒ වගේම තමයි මේ බාහිර වායු දහස තමයි දෙන්නේ කියලා හිතනවා නම් ඒකත් සිටින අපිට ස්වභාවක ධර්ම ස්වභාවක ධර්ම වශයෙන් ඔය පවතින ඇත්තක් තියෙනවා. එතකොට මේ ශරීරය මරණා කියලා හිතන්නේ. මරණයට පස්සේ මොකද වෙන්නේ? මේකේ තියෙන අර බාහිර පටවියාපෝ තේජෝ වායුවේ මේක ඇදිච්ච නිසා ඒ අයිතිකාරයන්ට මේක දෙන්න ඕනවා. බාහිර අයිතිකාරයෝ ඒක නිසා තමන්ගේ ශරීරයක් දෙකින කොළන බාහිර උනකට එක තියෙන ශරීරය සම්පූර්ණකොට පොණ වෙනකොට මුචන කොට ආදී වශයෙන් ඒ ශරීරයේ ඇතුලේ තියෙන වතුර කොටස් පොණේ පොණේ වෙනකොට හරි මුචන කොට හරි මාස් වෙලා යනවා පොළව තෝරා ගන්නවා මාස් වෙනවා නැවත දැස්ස බාට පරිවර්තනය වෙලා ආපහු වතුර වලට පරිවර්තනය වෙලා යනවා මේ ශරීරයේ කොටස් ගුණේ ගුණේ ගුණේ ගුණේ ගිහින් පොළොවටම පස්සෙන නැත්නම් කොහොමද ගින්දර දාලා පිටියට එනවා කියලා දාන පස්වල භාවයට පස් වෙනවා. ශරීරයේ තියෙන පටවි කොටස් බාහිර පටවියකටම අපි බාර ඒ පටවි කොටස් බාහිර දෙනකොට ඒ හා සම්බන්ධව තේජෝ කොටසකුත් තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ආපෝ කොටස් යනකොට ඒ හා සම්බන්ධ තේජෝ කොටස් තියෙනවා සීතලක් ප්‍රශ්න. වායෝ කොටස් යනකොට වායේ වාසයේ තියෙන සීතල උෂ්ණ වේද සීතල ස්වභාවය ඒකයි හා සම්බන්ධ තේජෝ කොටස් කොටසක් යනවා. එතකොට මේ ශරීරයේ පටන් ගන්න බාහිර පටේ ආපෝ තේජෝ. වැදුනේ වැඩිලා මේ පැත්තට පත් වෙලා තියෙන බාහිර පටේ ආපෝ තේජෝ. ආ මරණයට පස්සේ ආපෝ මේක දෙන්නේ බාහිර පටේ ආපෝ තේජෝ වගේ. මේක මහමගේ කියලා ගන්නවා නම් මුලාව. මම මේ කියන කාරණා මේ ඇයට අවබෝධ වෙන්නේ නැත්නම් කවදාවත් මේ කියන කාරණාවේ කියන ධර්ම ගම්භීර සත්‍යතාවය තේරුම් ගන්නට බෑ. තමන්ම අවබෝධ කරගන්න ඕනේ. අනිත් එක මේ ශරීරය තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. හේතුන් ගන්නව පවතින දෙයක්. ශරීරයේ ඇතින හේතු තියෙනවා. කර්මයක් එක්තරා හේතුවක්. ආ අපි ගන්න ලබන ආහාරයක් එක්තරා හේතුවක්. හිතක් එක්තරා හේතුවක්. සීත උෂ්ණ වෙන දේවල් එක්තරා හේතුවක්. මේ හේතුව නිසා තමයි මේ ශරීරය පවතින්නේ. අපි අධික සීතල උෂ්ණය ඔත්තු දෙන්නේ දැනකට අපි ගොඩ නැගලා සීතල ඔත්තු දෙන්නේ දැනකට අපි ගොඩ නැගලා මානව සීතල සැදක නිසා තමයි අපි ජීවිතේ පවතින්නේ මරණයට පවතින්නේ එතකොට අපි කනබන ආහාර නිසා මේ ශරීරය පවතින සෑම දිනවලදී ප්‍රමාණය දෙකක් වෙන විදිහට අපි ගන්න හොස්ම නිසා මේ ශරීරය පවතින හොස්ම නැතිවෙන විදිහට දෙකක් තුනක් නැතිවෙන කොට ඊළඟට මේ මූල ධාතු අතර පටිඤ්ඤාපෝ තේජෝ වායෝ මූල ධාතු අතර එකක් හරි උස්සන් වෙලා වැරදි විදිහට කියන්න දෙයක් තමයි දැන. ඒවා සමබරතාවයෙන් කියන්නේ කොහොමද? ඊළඟට කර්ම සත්‍යයක් තියෙනවා. කර්මයක් කියන්නේ මේ කන ටික පවතින කන්නේ දෙයක් තමයි පණ ටික නෙමෙයි කියලා. ඒක කර්මයක් තියෙනවා. ඊට අමතරව මේ රූපේ කරනස් නම් යන්නේ පිටක් බලනවා. අපි සිනහ වෙනකොට සන්තෝෂයෙන් ඉන්නකොට මොහොතේම හිත සංසාරේ ඇවිත් දානවා. සතරහන් දිනනා ප්‍රෝදෙන් සතරහන් ගැන මෝණයම කල්යන විරූපය දකින්නට පස්සේ. මොකද සිත කරන රූපේ නැස්තම. එතකොට මේ විදිහට රූපය කියන හේතු තියෙනවා. මේ හේතු නිසායි මේ රූපය හදලා. ඒක මොනවද කියලා ගන්න ඕනද? ඒක මෙතන තියෙන වරද. ඊළඟට මේ රූපය අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තේරෙනවා. මේක කඩින වෙලාවට කඩිනවා. දෙදෙන වෙලාවට දෙදෙනවා. ජරාවට පත් වෙන වෙලාවට ජරාවට පත් වෙනවා. දෙදෙන වෙලාවට දෙදෙනවා. මැරෙන වෙලාවට මැරෙනවා. දැනීමකට පස්සේ කොමෙන් කොමෙන් අන්තෝ නැනවද කොමෙන් කොමෙන් කොමෙන් කියනවා. අපට ඕනෑ විදිහට පවස්සන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ රූපේ. අපි කොච්චර ලස්සනද තමයි අපි ලස්සන දෙයක් ඉදිරියට නැත්නම් අනේ මම ලස්සන වෙන්න ඕන ලස්සන වෙන්න ඕන කියලා කොච්චර මේකක් දැම්මත් හරියන්නේ ඒ උත්පත්තිය ලැබුණා ඒ පස්සේ එන්නේ. බෝවාහිර වශයෙන් පාට ගෙනවට ඇතුළේ තත්ත්වෙ ඉන්නවා. එතකොට අපි දුන් කෙන මහත් සත්‍යයට පතරලා ඉන්න අතර කොච්චර කෙච්චෙන් හැදුවත් ඉතින් මේ මිනිසුන්ට සමහරක් දෙන්නට බෑ. ඒක හැදලා තියෙන ඉන්න එක. නැත්නම් තාම කිච්චුවයි ඉන්නවා මම මාසෙන් ඕන කියන එක එහෙම මාසෙන් නෑ. කළුවයි ඉන්නවා සුදු පාටයි ඉන්නවා. ඉතින් කළුවයි සුදු වෙන්න ඕනේ. දෙලුවයි කළු වෙන්න ඕනේ. එහෙමත් නෑ. නැත්නම් හැමෝම කමිටින් තරුණියෝ වගේ තරුණියෝ වගේ අනේ මම දැන් දවසේම කවුනේ කවුනේ වගේ නින්දේ කියලා ඒකට එහෙම හරියන්නේ නැහැ. ඔබට කීයේ පාසලිය වැඩි විය ධර්ම මම ඊට පස්සේ වැඩි විය ඔක්කොම යනවා. මලක්කට එනවා ඔක්කොම යනවා. ඒක බලක් ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. පොඩි ළමයෙක් පොඩි ළමයෙක් වගේ හැමදාම ඉන්න පුළුවන් කමක් නැහැ. ඒවා වෙනස් වෙනස් වෙනස් වෙනවා. දැන් මේක පොඩි ළමා කාලේ ගත්තොත් එහෙම කීක දරුවන්ගේ කඩේ යන දේ විතර බලන්නේ. ඒ පොන්සේ දැන් තියෙනවා. අවුරුදු 4 5 කෙනෙක් වයසේ සිටපු ළමා වගේ ගැන කල්පනා කරන ඒ රූපය දැන් තියෙනවා. අවුරුදු 10 12 තත්ත්වයේදී මම 10 12 වෙනකොට අර පුංචි කාලේ තිබුණේ නැහැ. අවුරුදු 4 5 තත්ත්වයන්නේ 10 12. දැන් අවුරුදු 10 12 තරුණියකට පස්සේ. අර පුංචි කාලේ රූපේ එක පොස්කක්වත් දැන් තියෙනවා. මේක දැන් දෙවියට ගිහිල්ලා වයසට ගිහිල්ලා යනකොට අර තරුණ රූපේ කාලේ තිබිච්ච ඒවා සත්‍ය පනාත පාස්නේ. එතකොට මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වෙයි වෙනස් වෙයි අනිත්‍ය වෙනවා. අනිත්‍ය කියන මේ රූප කොටස් වෙනස් ස්වરૂපයක අනිත්‍ය වෙනවා මිසක්පත් වෙන. ඒක කියන්නේ විපරිණාමය. නිරන්තරයෙන්ම වෙනස් වෙනස් වෙනවා ඒක නිසා විපරිණාමයක වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. කාලේ සිද්ධ රූපේ නිරන්තරයෙන් වෙනස් වෙනස් වෙනවා ඒකයි තියෙන්නේ සත්‍යයටපත් වෙනවා. නැත්නම් ඒක වෙනස් වෙනස් වෙන කියන නිසා තමයි අවුරුද්ද දෙකේ පැත්තට පස්සේ. එහෙම එහෙම තමයි දිගින් දිගට දිගින් දිගට පැවතුනේ පවතින. එතකොට මේක නිරන්තරයෙන්ම වෙනස් වෙන රූප කොටස් වල එකතුවක්. අනිත් එක මේ රූප කොටස් ගැන පටලියා පොතේජෝ ආයු කියන මහා විශාල දේවල් නේ. ඉතාලම සියුම් මේ මූල ධාතු කියනවා. සමහර විට සියලියකට තේින්නෙත් නැති තරමට කුඩා කොටස්. ඒ කොටස් ආශ්‍රයයක් එකතු වෙනවා කියන්නේ තමයි අපිට සියලියකට තේින්නේ. මේ සියුම් රූප කලාප නැත්නම් වල පළමුවන රූප කොටස් කියලා කියන්නේ මේ කොටස් නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන එතකොට මේ ඇති ඇති නැති නැති යන රූප කොටස් මම මේ කියලා හිතනවා නම් ඒ මම මගේ කියලා හිතන්නට පෙර තිබුණු රූප කොටස් මම මගේ කියලා හිතන වෙනකොට හිතනකොට නැති වෙනවා එතකොට මම මගේ කියලා ගන්න ස්වභාවයක් නෑ මේක පිළිවෙලට දකින්නට බෑ සමාධිය ප්‍රඥාව කියන කෙනෙකුට විදර්ශනා වශයෙන් දකින්න කෙනෙකුට රූපේ නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරයෙන් දකින්නට පුළුවන් ආස්වාදයෙන් දකින්න පුළුවන් මානසික වශයෙන් අවබෝධ වෙනවා ශාරීරික වශයෙන් මේක දැනෙනවා ඒ නිරන්තරයෙන් වෙනස් වෙනවා එහෙනම් කෙනෙකුට මේවා ප්‍රත්‍යක්ෂ වශයෙන් ලබන්න පුළුවන් නැති කෙනෙකුට බෑ විශේෂයෙන්ම මෙන්න ප්‍රත්‍යේකයි ඕන ලෝකේ තියෙන ඕනෑම රූපයක ස්වභාවය ඒක නේන රූප කොටස් පටවියාදී මූල ධාතු කොටස් පරිමාණ කොටස් නිරන්තර යන වෙනස් වෙනවා. වෙනස් වෙන වෙනස් වෙන යන මේ රූප කොටස් තමයි මම මේ කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ මගේ ආත්මයක් කියලා හිතන්නේ. මේක කොහොමද ඉතින් මේ රූප කොටසේ මනසට තියෙන හැම ස්වરૂපයක තමයි මේ හැඳ දෙන්නම පැවැත්ම තියෙන්නේ. අපි හිතමු මේ මනසට තියෙන හැම ප්‍රශ්නයක් කිසිම වෙනස් කරන්නේ නැහැ. නැත්නම් ඔය සත්‍යයන්ට ද්‍රව්‍යයක් මොකක් හරි ලැබිලා ඒ ඇස විදේශ කප්පේට පත් වෙනවා කියන එක. මනසට දහම්. එතකොට දැන් මේ හැඳුම් කරන, ප්‍රිය කරන, ආසකරන, බදාගෙන ඉඳගන්න ඔය එකක්වත් ඒකකොට ප්‍රවණකට තියා අල්ලන්නට කැමති පැත්තටයි. හරියනම් නැති පැත්තටයි පස්සට. එහෙම තියෙනවා. මේ මතක සමයේ තියෙන තර මූල ධාතු හතර තමයි. මතක පිට පොස්ටේ තියෙන. ඒක දැනගන්න නිසා තමයි මේ වට ප්‍රයෝජන එහෙම බලන්න. අනිත් එකේ ශරීරය හැදලා තියෙන ඔක්කොම පොළොක් කොටස් එක. අශෝකී ආස්තර ගණන්, මෝත්‍ර භෝතන ගණන්, බඩවැල් යාර ගණන්, මස් ආස්තර ගණන්, නේද සත්තු ගණන්, දේ යරාමය කුණතෙල සෙන්න සතු සරව සාන්ති පිළිලා මේ මතු පිට හැම වහලා තියෙනවා. මතු පිට හැම ගැලෙන්නට පස්සේ ඇතුලේ සෑම කොටසක්ම තියෙන සෑම කොටසක්ම දුබලයි සෑම කොටසක්ම ඇල්ලුවොත් එහෙම අත කොඩන්න වෙනවා. මොකද මතු පිට සම ගැලුණා නම් එහෙම අපි ආශා කරන ශරීරය අපි තෝකෝ මතු පිටේ තියෙන සම ගැලුණා නම් කියන ඒක අල්ලන්නට බැහැ ගැලුණා සෝදන්න තියෙනවා අන්නේ කිසිම දෙයක් නැහැ එවැනි සත්‍යයන් ශරීරයේ සත්‍යයක තේරුම් ගන්නකදී මේව තේරුම් ගන්න මේ ශරීරය මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේක මොනවා සම්බන්ධ වෙන විදිහට පවස්සන්න ගන්නවා ඒ නිසා පවතින්නේ නිරන්තරයෙන්ම නැති නැති යනවා ඒ කියන්නේ මූල ධාතුවක් විතරයි. මෙයාගේ කරුණු හරියට අවබෝධ වෙනකොට මේ රූපය මම කියලා මම ඒක ගන්නක මෝඩකමක් කියලා තේරෙනවා. එතන මෝඩකම වෙන වෙන දෙයක් නෑ. මොනවද කියලා ගන්න කියලා ධාමයේ කියලා කියන්නේ අනිත්‍යකම අවිද්‍යාව. ඒ නිසා මේ අවිද්‍යාව කර්මද්දක පො නැති කරගන්නට අඩු කරගන්නට නම් මෙවැනි ධර්ම දේශනා අහන්න නැත්නම් මෙවැනි පොත්පත් මෙවැනි කරුණු හදාගෙන පොත්පත් කියවන්න දන්නා සංගල සාකච්ඡා කරන්න එහෙම කරලා ඇති කරගත් දැනුම සමාගයේම අවබෝධයක් බවට පරිවර්තනය කරගන්න. සමාගයේම අවබෝධයක් බවට පරිවර්තනය කරගන්නවා කියන්නේ දැන් මම මේ කියපු කරුණු දහනේ තමයි සමන්තම තේරෙන්න මේවා මෙදෙන්නමයි වෙන දෙයක් නෙවෙයි. දැන් මම කියපේක මතක තියාගන්නවා කියන එක නෙවෙයි. ඒක තේරුම් ගන්නවා කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. Tamanටම අවබෝධයක් පැහැදිලි වෙනස පෙනී ආනති. මේ රූපේ කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. මේ සිත කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා Tamanටම තේරුම් ගන්න. අන්නේ තේරුම් ගත්තාට පසුව මේ අවබෝධය බහිදර්ශනා භාවනාවෙන් පාරෝක්ත අධ්‍යක්ෂණයක් බවට පරිවර්තනය වෙන තුලින් තමයි Tamanට පුළුවන්කම තිබෙන්නේ සංස්කාර දෙකෙන් මිදෙන්න. ඉතින් නිදර්ශනා භවනා කරන කෙනෙකුට මේ රූපස්කන්ධය නිරන්තරයෙන් තියෙන තියෙන තියෙන ආකාරය දකින්න පුළුවන්. දකින්නකොට මේ ඇති ඇති නැති නැති රූප කලාප තුළ රූප කොටස් තුළ මනෝමය කියන දැනන පිටක් සිටින ඕන ආකාරයේ දකින්න පුළුවන් එහෙම දකිනකොට රූපේ විරුද්ධ වෙනවා ඇහැට රූපේ කියන නැති රූප නිමිත්ත නොකෙන්නේ කිස් භාවයකට පස්සන එතකොට ඒ කිස් භාවයකට පස්සන අවස්ථාවේදී කය කියන එක සමන්ගේ කියලා ගන්නට දෙයක් ඒ විලාසෙ ඉතුරු වෙලා නැති නිසා ආත්මයක් නොවේ කියලා අවබෝධ වෙනවා ප්‍රශ්නයක් ඒකෝ සිතේක දැනීම පමණක් පවතින්නේ සංකීර්ණ රූපයේ දැනීම ස්වરૂපේ ඒක මම නමේ කියලා ගත්තත් ඒකත් නිරන්තරයෙන් පවතින්නේ ඒක තියෙනකොට මම නමේ කියලා දැක්කම ගන්නට පුළුවන් නම් ඒක නිරුද්ධ වෙලා නිරන්තරයෙන් පස්සේ මේකත් මම නමේ කියලා ගන්න විදිහක් ඉතිරවන්නේ නැහැ නේද කියන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති වෙනකොටම ඒ ධර්ම ඥානයකට නිවෙනවා නාමයේ උපදින්න මේ ආකාරයෙන් ඉතිරි යනකොට නාමයේ පුදස්සත් ඒ පුද්ගලයා සාඥාන් අපේ රූපයක් පුදත් ඒ වගේම සත්පුද්ගලාරණය කියන ගන්න කිසි දෙයක් නැති නිශ්චයම නාමයි කියලා නම් දක්නේ කියලා දැකීම තුළින් සිත නිවිලාමකට පත් වෙනවා නිවිලාමකට පිටිනවා ඒ වෙනස සිත පත් වෙනවා මේ පහළම මතයේ තියෙන සාරණ වශයෙන් අධ්‍යක්ෂක ආකාරයට අපිට ඉන්නේ එතකොට මේ විදිහට මම මේක අවබෝධ කරගන්න. මේ දක්වා කියන අද ගන්න පාඩමවල ප්‍රතිකාරම් කියන්නේ මේකයි. මම ලැබෙනට නම් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේක අනාත්මයි කියන එක පැහැදිලිවම අත්දැකීම තිබී අත්දැකීමක් ආදාරන රාශියක් තියෙනවා. ඒ රාශියක් නේ අපි නාම රූප දෙක ගැන කතා කරන්නේ. රූපී කියන රූපේ තමයි තමයි ශරීරයට නාමය කියන්නේ සිතට. මේ සිතේ කොටස් හතරක් තියෙනවා වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියලා. ඕක වෙනස් ආකාරයෙන් පස්ස වේදනා සංඥා චේතනා මනසකාර කියලා තියෙනවා. ඒක නිසා ඒක මතක නැති වුණා. අර වේදනා සංඥා සංකාර වෙනවා කියන කොටස් හතරටමයි නාමය කියන්නේ කියන තේරුම. මේ එක එක ස්කන්ධයක් නාම වේදනා සංඥා සංඥා සංකාරදී එක එක ස්කන්ධයක් තමයි. මේ හේතු නිසා මේ විදිහට අර ගන්නවා ඵල ධර්මයි. මම නිවිමනියා කියන කියලා ගන්නවා නම් මේක මොනාවක් මම හෝ මගේ දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කර ගන්න නම් සංදේ තුළ ආත්ම සංඥාව පිළිගන්න බොහෝ විට ඒ නිසා යන විශේෂ අවධානයක් යොමු කරලා තමන් තේරුම් ගන්න මේ නාම සංදේ කිසිදු ආත්මයක අධ්‍යයනයක් හෝ ආත්මයක් නෙවෙයි. රූපස්කන්ධය ගන්න රූපස්කන්ධය ගත්තම මෞකෂ ගැතුණු අවස්ථාවේ සත්‍ය බලන්න ඒක දැනෙන ආකාරය දකින්න කොහොමද දැනෙන්නේ කියලා දැන් මේ පැත්තට පස්සේ ලක්ෂිතිය සිටින්නේ කොහොමද කියලා දකින්න ලැබුණාට පස්සේ මේකට මොකක්ද වෙන්නේ කියලා. මේ ශරීරයේ හැදලා තියෙන මේ මූල ධාතු අතරින් පටලියා කෝෂියෝවා මේ මූල ධාතු අතර මෙතන ශරීරයක් කියලා දෙයක් නැති බව දකින්න. දැන් උදාහරණ වශයෙන් අපි අපේ කියන දැක්කොත් මන්ට කියන පස්සේ වශයෙන් යන්නේ මේ කොටස් තාක්ෂික එකතු කරන මාතෘකාව මේ අතපසු මේක ආදී කොටස් තාක්ෂික එකතු. මේ සෑම කොටසම මූල ධාතු හතරයි. ඒකට සත්‍ය වශයෙන් මේ දෙයක් නෑ. ඒක මෙතන මොකද? එතකොට මේ ශරීරයේ තියෙන ඔක්කොම දෙතිස්කුණ කොටස් දුකනම් පිළිකුල්ලු දුක්ඛාදන කොටස් ඒක නිසා බලනකොට ඒවා පිළිබඳ ඇලෙන්න දෙයක් නෑ. ඒ සම්මතව මේ ශරීරයේ නිරන්තරයෙන් ඇතිවෙන්නේ තියෙන වෙන මේ ඇතිවීම නැතිවීම යන රූප කොටස් වල මොනවද කියලා බලනකොට මොකක්ද ශේෂවන්නේ කියලා අවබෝධ කරගන්න. මේ විදිහේ නාම රූප ධර්මයන්ගේ අනාත්ම ස්වභාවය පිළිබඳ පැහැදිලි නැත්නම් තමයි අවබෝධයක් ඇති වෙනවා නම් භාවනා කරන විට මේ නාම ධර්මයන්ගේ රූප දේශනා රූප ධර්මයන්ගේ රූපය දැකීම පිළිබඳ ඒක සිදුවන සංකල්ප විදියට ප්‍රශ්නයක් අනිත් පැත්තට ඕකදානයන් මේ ගෝලිය සාමාන බන්නේ මේ ගෝලිය අධ්‍යක්ෂණය තුළින් නිවන අධ්‍යක්ෂණයට පුළුවන් වෙනවා ඒ විදිහට කටයුතු කිරීම තමයි මේ නැත්නම් කවදාකෝ දවසකදී මේ භවයේ මන්නට පුළුවන් මට භවයට දිනන්නට පුළුවන් ඒක නක්කම බුද්ධ ශාසනය කියනවාට පුළුවන් නිවන් ලැබීම සඳහා මේ අසලද ධම්මයේ ඇතිවීමේ කුසල ශක්තියක් ඒ වගේම යනුනේ අවබෝධ කරගන්නාගේ අවබෝධ කරගන්නාගේ පහළෝ ඒ අවබෝධමය ඥානත් නියත වශයෙන් හේතු වාසනා වෙනවා ඇති ඒ හේතු වාසනා වීම තුළින් මේ වෙනත මොනමුස්සන හේතු වාසනාවක් ඇතිවෙලා මේ වාක්‍ය දාර්ශනික සම්මත කරනවා කියලා කරලා මෙම දේශනාව දැන් ඉවර කරනවා දෙවියන්ට පින් දෙනවා ආකාශත්තාද කියන පාඩේ කරනවා ආකාශත්තාද දෙනවා කාණිවරණා ගාමන විකාශනයන් තමනෝ විපාකයන් මාතෘ සාසන ආකාශත්තාද දෙනවා කාණිවරණා ගාමන විකාශනයන් තමනෝ විපාකයන් මාතෘ දේශනා ආකාශත්තාද දෙනවා කාණිවරණා ගාමන විකාශනයන් තමනෝ විපාකයන් මාතෘ සම්පන්නතේ ප්‍රාර්ථනා කරනවා පුණ්‍ය කම්මයන් මානේ බාල සමාගමෝ සකල් සමාගමෝ හෝතු ආනිබ්බාන පත්‍යා ධම්මේ පුඤ්ඤං ආශවක්ඛය වහන්නාතු සබ්බ දුක්ඛා පමච්චතු මේක සීලං කුසලසත්ත්‍ය නියතදින සම්සිද්ධ වාසනා ශක්තිය දාවේවා අභිවාදන ශීලස්ස නිසං වද්ධා පුතායන දත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ විසයතෝ නිබ්බාන සම්පත්තේ නාති සම්යතු සුපත්ති ආනාසය